කණ්ඩායමට ආරාධනා කරනවා ශබ්ද පූජාව පවත්වන්නට. මේ ධර්ම දේශනාව සඳහා අපගේ කාරුණික ආරාධනය පිළිඅරගෙන මේ ස්ථානයේට වැඩම කොට වදාළේ ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්‍රමහා පඬිත විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක මාහිමිපාණන් වහන්සේ අපි බෞද්ධ ආරූප වාහිනිය වෙනුවෙන් මේ සමස්ත ලංකා වාසී ඒ වගේම ලෝක වාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ මොහොතේ මේ ධර්ම දේශනාවට සවන් දෙන සජීවීව එකතු වෙන ලංකා වාසී බෞද්ධයන් එවැගේම විවිධ රටවල වාසය කරන බෞද්ධ හැමදෙනා වෙනුවෙන් ඊටාම ගෞරවයෙන් අනුනායක මාහිමියන් වහන්සේ පිළිගන්නවා අද මේ පින්කමෙහි විශේෂ අරමුණ වශයෙන් විශේෂයෙන් අමරපුර මහා නිකායේ සම්මානනායක පදවිය හොබවන එවැගේම පාන්දුර පරත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පඬිත් අපේ අතිගරු දොඩන් දුවේ සිරිකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්මදිනයත් එවැගේම උන්වහන්සේ ධර්ම ධර්මාචාර්යවරයෙක් වශයෙන් පරිවේනාධිපතීන් වහන්සේ නමක් වශයෙන් දිගු කලක් ඒ ධර්ම සේවාව සිද්ධ කරලා අද පරිවේනාධිපති දුරින් විශ්‍රාම ලබන්ටී දුනා. ඒ වගේම අද ජන්මදිනයත් යෙදී තිබෙනවා. ඒ නිසා උන්වහන්සේට ආශිර්වාද කරන්නටයි මේ බෞද්ධ ආරූප වාහිනියේ මේ කටයුත්ත මේ පින්කම අද සූදානම් කරන්ටී දුනේ. ඉතින් අපි ඒ නිසා මහත් ගෞරවයෙන් මේ හැමදෙනා වෙනුවෙන්ම අපේ අතිපූජනීය කොටුකොට ධම්මාවාස අනුනායක මාහිමිපාණන් වහන්සේට මේ ධර්ම දේශනාව සිදු කරන හේතේට මහත් ශාසන ගෞරවයෙන් ආරාධනා කරනවා හැමදෙනාම සාදු කියලා සඳහා සූදානම් වන්න. සූදානම්.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 ये धनाशेतुकारका पपञ्च उदपानञ्च ये ददन्ति उपाश्रयम् ते सङ्गिवाचरन्तो च सदा पुण्यम् पवढ्यतीति ගරුතර මහා සංඝයා වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි අද මේ බෞද්ධ නාලිකාවෙහි මෙවන් ධර්ම දේශනාවක මාතෘකාව කුමක්දයි යන්න මේ ආයතනයේ ප්‍රධානත්වයේ දරන අපේ දරණාගම කුසල ධම්ම නායක ඉෂ්ටිවරයන් වහන්සේ පැහැදිලි කළා. මේ රටේ තරුණ වික තරුණ විය ඉක්මවමින් ගත කරන විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති දොඩන් දූවේ සිරිකර නායක ඉෂ්ටිවරයන් වහන්සේ උන්වහන්සේගේ 55 වෙනි ජන්මදිනය අදයි. ගල්කිස්ස ශ්‍රී දක්ෂිනාරාමයේ පවත්නා නාලන්දා පිරිවෙනෙහි පාරවේනාධිපතිත්වයේ ධර්මෙන් ඒ වගේම චිත්ත විවේකාශ්‍රමයේ ආධිපත්‍ය ධර්මෙන් රටපුරා විවිධ ධර්ම දේශනාවන් පවත්වමින් ඉන්දියාව ප්‍රමුඛ රට රාජ්‍යවලද ගම් දෙසුම් වලට වැඩම කරමින් ශිරීකර ඉෂ්ඨවරයන් වහන්සේ අගනා සේවාවක් ඉටු කරනවා. ඒකට කෘතඥතාවය පළ කරනු පිණිසයි මේ පින්වත් පිරිසත් අපේ කුසල ධම්මනායක ඉෂ්ටිවරයන් වහන්සේ ඒ වගේම අපේ අතුරුලියේ ආනන්ද ඉෂ්ටිවරයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මේ යුතුයකම සංවිධානය කළා tie. පින් වාත්නි අපි සෑම කෙනෙකුටම පිනක් වමනා කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොಂತಿ පානින එමෙත්නි මහණෙනි මේ ලෝකයේ උපත ලබන කවර කෙනෙකුට වද පින උවමනාය කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ගිහේ භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපේ උපකාරානි පුඤ්ඤානි. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් දෙවියෙක් දෙවඟනක් බ්‍රහ්ම රාජයෙක් වුණත් ඕනෝන් අතර පවත්නා ඒ පින්වල බලයට අනුවයි ඔවුන්ගේ බැබලීම සිද්ධවන්නේ. ඒකයි ස්වરૂපය. අන්න ඒ නිසයි බුදුහාඳුරෝ පිනට බය වෙන්න එපා. ඒ වගේම පිනට පසුබහින්නත් එපා. පුඤ්ඤං කෝ භික්ඛවේ මා බාහිත කියලා දේශනා කළේ ඒක. කල් දාන්නත් එපා එපා ඒක නැවත පසුවට කරන්න තියාගන්න. ඒ ඒ වෙලාවට අවස්ථාව ලද විගසම කරගත යුතු පින කරගන්න ඕනේ. දැන් පාරෙන් මාරු වෙන්න යන කෙනෙක් ඉන්නවා. පාරෙන් මාරු වෙන්න බැරි වයස්ගත පෙනීම අඩු දුර්වල පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ වේලාවට කළ යුතු පින්කම තමයි අර මිනිස්යාවත් පාරින් එහාට කරලා තමන්ගේ ගමන යන්නේක බලන්න අන්නේ ඒ වගේ මන් නිදසුණක් ඔය මතක් කළේ පිනකට වෙලාවක් නැහැ යුතුයකමක් ඉටු කරන්න යෙදෙන හැම වෙලාවකම ඒ යුතුයකම හරියට ඉටු කරන්න ඕනේ. ඒකයි පින කියලා කියන්නේ. ජානුසෝනි බ්‍රාහ්මණතුමා අහපු ප්‍රශ්නයත් උකයි. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පින පින කියන වචනය නිතර භාවිතා කරනවා. පින කියන්නේ කුමකටද? ඥානුසෝනේ පින කියන්නේ යුතුයකම් වලටයි. අකුරු කීපයක වචනයකින් පිළිතුර දුන්නා. ඥානසෝනි බමුණුතුමා හිතාගෙන හිටියේ භාග්‍යවතුන් වහන්සේ ටිකක් කල්පනා කරලා මේකට උත්තර දෙයි. බුදුහාමුදුරුව සනකින්ම පිළිතුරු දුන්නා යුතුයකමටයි පින්කම කියන්නේ. දැන් මේ පින්වතුනොත් ඒකයි කරන්නේ. ශාසනයට වැඩදායි භික්ෂූන් වහන්සේ නමකගේ ජන්මදිනය නම නියම කරගෙන උන්වහන්සේට සිතක් ශාන්තියක් සැලසීමේ බලාපොරොත්තුව ඇතුව අද මේ පින්වතුන් යුතුයකමක් ඉටු කර පින්කම මේක අපට මෙලව පරලව දෙකටම යහපත පිණිස පවතිනවා අන්න ඒ වගේ ඔය පින පියන පිළිබඳ ප්‍රශ්නේ එදත් තිබුණා. දවසක් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණි දෙවි කෙනෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්න කළා පෑදවල් දෙකේම පින් සිද්ධ වෙන ක්‍රියාවල් මොනවද කියලා පින්කම්. අන්න එතෙන්දි දුන්නු පිළිතුරයි මම ඔය මතක් කළේ. ආරාම රෝපා වන රෝපා යේ ජනාසී තුකාරකා පපංච උදපානංච යේ දදන්ති උපස්සය තේසං දිවාචරත්තෝච සදා පුඤ්ඤං පවද්දති බලන්න අපි හිතන විදිය නෙමෙයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ ඉදිරිපත් කරලා තිබෙන ආකාරය කෙනෙක් කියන්න පුළුවන් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ඕවා තමයි පින් කියලා. සත්තකින් ඒවා වටිනා පින්. ඒ පින්කම් වල වටිනකම වැඩි වෙන්නේ පින්වතුනේ මූලික ගුණධර්මත් එක්කයි. යහපත් ගති පැවතුම් ඇති බව පළමුවෙන් සදාචාරාත්මක ගතිය සදාචාරම චාරාත්මක ගති ප්‍රවතුන් වලින් තොරව පිනක් කළද එහි නියම ආනිසංසයේ අඩු අපවිත්‍ර කිලුටු වෙච්ච පාවිච්චි කරපු වස්ත්‍රයකට පාට වර්ගයක් පෙව්වා වගේ අශෝභන වෙනවා මිසක් පැහැපත්වන්නේ නැහැ පිරිසිදු වස්ත්‍රයකට තමයි පාට වර්ග පෙව්වහම නියම අයුරින් ඒක අලංකාරවත්වත් අන්න ඒ අනුව බලනකොට අපි දන්නවා අපේ ශිරිකර නායක ස්තිවයන් වහන්සේ කුඩා කාලයේ පටන් අපි දන්නවා සුපේසල ශික්ෂාකාමී සාමණේර නමක් වශයෙන් කටයුතු කළේ මන දහම් ඉගෙන ගත්තා උසස් විභාග වලින් සමත් වුණා. ධර්ම දේශනාවට යොමු වුණා අද රටට වැඩදායි තෙර නමක්. ඒක අපට ලොකු හයියක්. අර උන්වහන්සේට මේ தත්ත්වය ඇති උනේ අර මා මුලින් මතක් කළාක්මෙන් සදාචාරාත්මකව තම ජීවිතය සකස් කර ගැනීමයි. එතකොටයි ජීවිතයක් පැහැපත්වන්නේ. දේවතාවා ඇහැව්වේ රෑදවල් දෙකේ පින් ලැබෙන පින්කමක් පින්කම් මොනවද කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආරාම රෝපා වන රෝපා යේ ජනා සේතුකාරක ආරාම රෝපා ආරාම රෝපා රෝපා කිව්වේ මල් ගස් වලින් පළතුරු ගස් වලින් වාතය පිරිසිදු කරන ගස් කොළන් වලින් ශාස්ත්‍රීයත්වයට ඉඩකඩම්, ගෙවල්, දොරවල් ආදිය සකස් කර ගැනීම. ඉන්න gedara මිදුල ඒවා මල් ආදී ආදියෙන් සකස් කර ගන්නවා. විහාරස්ථානවලට ආරාම කියන වචනයත් ඒකයි. ගමේ කෙනෙක් පන්සලට ගියාම හොඳට අතුපතු ගාලා තිබෙනවා. පළතුරු ගස් තිබෙනවා. මල් වැල් මල් ගස් තිබෙනවා. ඉතින් බොහොම විවේක බවක් තිබෙනවා වාතයේ පිරිසිදුයි. කුරුල්ලන්ගේ මිහිරි හඬ ඇහෙනවා. අර gedara දහසක් කරදර නැද ඉඳලා විහාරස්ථානියට ගියාම ලොකු මානසික සහනයක් ලැබෙනවා. අන්න ඒකයි ආරාම රෝපා gederක වුණත් එහෙමයි. ඒකයි අපේ විශේෂයෙන්ම කාන්තා පක්ෂයේ ගෙවල් වල ඔය මල් ගස් මල් වැල් පළතුරු ආදීන් සරසා ගැනීමට නිතරම දැඩි උනන්දුවක් දක්වන. ඒක සහජයෙන් පිළිතලා. ඒක පින් සිද්ධ වෙන දෙයක්. වාතය පිරිසිදු වන්නේ ඒකෙන්. ඒ නිසා නිරෝගීතාවයට බොහොම හිත කරයි මේ මල් ඵල ආදිය වගා කිරීම වැඩි හේවන යහපත් හේවනක් ලැබෙන්නේ ඒකෙන් ආරාම රෝපා වන රෝපා ඒ වගේම වනාන්තර වැඩිම උෂ ගස් කොළන් තියෙන වනාන්තර සකස් කිරීම ඒවා අදත් බොහෝම ජනාකීර්ණ බලවත් රටවල් වල මහා නගර මැදත් අක්කර 7-800ක් වෙන් කරලා මහා රූක්ෂ ගස් වලින් සරසලා තිබෙනවා. ඒ මොකද කාරණේ එකයි. වාතයේ පිරිසිදු වෙන්න ඒ වගේම පරිසරයේ පාලනය කරන්න අපි දන්නේ නැතුවට. දැන් ඔය දියුණු රටක් ලෝකේ ටෝකියෝ නුවර ඒ නගරයේ මැද අතිවිශාල වනාන්තරයක් තියෙනවා. මහා විශාල ගස්. ඒවා ගමන් කරන්න පුළුවන් යට පිරිසිදු කරලා තියෙනවා. මේ ගැන අහපු වෙලාවේදී දුන්නු පිළිතුර තමයි මේ ටෝකියෝ නුගර නුවර දේශගුණේ පාලනය කරන්නේ මේ වනාන්තරය කියලා. අඩි 3400 උස ගස්. ඊළඟට ඔය ඇමරිකාවේ උනත් වොෂින්ටන් නුවරේත් එහෙම අනිත් රටවලත් එහෙමයි. ඒ නිසා තමයි අපේ රටේ වුණත් දැන් ඔය විහාර මහදේවී උද්‍යානයේ බඳු ඒ නගරවල උද්‍යාන අක්කර 7 8ක්වත් වෙන් කරලා හොඳ ගස් කොළන් වබලා තියෙන එකයි ඒක පිං සිද්ධ වෙනවා. හේවණ ජලය අපට ලැබෙන්නේ වැස්සින්. දැන් පුරාණ කාලේ වුණත් අපේ රාජරාජ මහා මාත්‍යවරු දර්ශනයක් ඇතුවයි රට ආරක්ෂා කළේ. රුහුණු මායා පිහිටි. එතකොට පිහිටි රට කිව්වේ අනුරාධපුරයේ පැත්තේ. ඒ රටේ ඒ ප්‍රාති තමයි රාජ්‍ය පැවතුනේ. ඊළඟට ඒ සියලු කටයුතු ගොවිතැන් ආදිය කරගත්තී මහජනයා වැඩි වශයෙන් පදිංචි වෙලා හිටියේ පිහිටි රට නැත්නම් රජ රට. ඊළඟට බලන්න මායා රට තියාගත්තේ කඳුකරේ දැන් ඔය සිරිපාද කන්ද මහනුවර නුවරඑළිය රත්නපුර මේ අපි ඉන්න පළාත් ඔක්කොම මායා. දස්කොලන් වවල තෙතමනේ රකගත්තේ එකේ. අර කඳු උඩට වැස්සහම මේ වතුර ගලාගෙන එනවා ඒවා අර පරිස්සමෙන් හරවගෙන වැව් අමුණුවල පුරවගත්තා. හතුරු පිරිසක් ආවොත් මේ කන්දෙන් අර පැත්තට රුහුණට යන්න ඉඩ දෙන්නේ නැහැ. රුහුණු පළාත හැමදාම ආරක්ෂා වුණේ මායා රට ශාස්ත්‍රීයත්වයටපත් ජලයේ පිරුණු පළාතක් වුණා වගේම ආරක්ෂක මධ්‍යස්ථානයක් වශයෙන් සැලකුවා. එදත් එහෙමයි ඒ කටයුතු දියුණු රටවල අදත් එහෙමයි. දැන් දැන් අවාසනාවකට වගේ බටහිර ආభాෂය නිසා අපේ රටේ කැලෑ එලි කරලා ප්‍රමාණයකට වඩා කොයිතරම් කිව්වත් ඒක මහා විනාශයක්. මේ තරම් විශාල ජපන් රටේ 100ට 70ක් 100ට 30යි ජනාවාස තියෙනවා. 130ක ප්‍රදේශයේ තමයි ගෙවල් දොරවල් එකට කැටි කරලා හදලා තියෙන්නේ. අපි වගේ හැමතැනම එලි පහලි කරලා ගස් කොළන් කපලා හැමතැනම ගෙවල් හදලා නැහැ. වනය වත් ආරක්ෂා කරගන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළේ ආරාම රෝපා වන රෝපා කැලෑ වැවීම, ගස් කොළන් වැවීම, පළතුරු ගස් වැවීම, බෙහෙත් වර්ගවලට අයත් ගස් වැවීම, මල් ගස් වැවීම, ඒවා ආරක්ෂා කර ගැනීම, ජලය රැක ගැනීමට ලොකු උදව්වක් දිවා රාත්‍රී පින් සිද්ධ වෙන දෙයක්. ආරාම රෝපා වන රෝපා යේ ජන ආශේතුකාරකා මහජනයාට යන්න එන්න මං මාවත් පාලම් ඒ දඬු හැදීම. සේතු කියන්නේ පාලම් බෝකු ඒ දඬු සකස් කිරීම. මං මාවත් හැදීමත් ආරක්ෂා කිරීමත් පාලම් ඒ දඬු දැමීමත් මහත්ඵල මහානිසංස කුසලයක් හැටියටයි මේ සංයුත්ත නිකායෙහි වනරෝප සූත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. බලන්න. අපි හිතන විදිහට වඩා බුදුහාඳුරෝ වෙනස් අයුරකින් එතන කල්පනා කළේ. මෙන්න හැම විටම පින් සිද්ධ වෙන දේවල්. සතෙක් වුණත් වතුර බොනවා. යන්න එන්න පුළුවන් පාලම් ඒ දඬු. ඒ වගේම මං මාවත් සකස් කිරීම. ඒවා දිවා රාත්‍රි දෙකේම පින් ලැබෙන කුසල් ආරාම රෝපා වන රෝපා යේ ජන ආශේතු කාරක පපංච උදපානංච බීමට ජලය සහ ප්‍රයෝජනයට අයත් ඔය වැව් අමුණු පොකුණු ගංගා සකස් කිරීම පිළියෙල කිරීම වතුර පිළිසිදුව ගලා බැසීමට සකස් කිරීම ඒ වගේම පානය කිරීමට ලිං උල්පත් ආරක්ෂා කිරීම ඒවා මහත්ඵල මහානිසංසදායි කුසල් කෙනෙක් හිතන්න පුළුවන් මේ දන් දීම සිල් රැකීම භාවනා කිරීම ඕක තමයි අපේ ප්‍රධානම කුසල් කියලා ඒක ඇත්ත හැබෑව ඒ ඔක්කොම කරන්න පුළුවන් පරිසරයේ සකස් වුණොත් විතරයි ලෙඩ දුක් වලින් තොර ජීවිතයක් ගත කිරීමට රටක ජනතාවට පමණක් නොව සත්වයන්ට පවා ඌමනා කරනවා පරිසරය දූෂණයෙන් වළකාලීම. ඒකයි ගිරිමානන්ද සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කළේ උතු පරිණාමජා ආබාධා දේශගුණේ නරක් වුණාම ගම් වතුර ගහලා වතුර එකතු වෙලා මැසි මදුරුව හැදිලා ඉදෝරයක් ආවහම සූර්යාලෝකයේ වැඩි වෙලා පායලා දූවිලි ඇවිස්සලා මැසි මදුරුවන් බෝ වෙලා විවිධාකාර රෝග ඒ නිසා හැම විටකම අපි ජීවත් වෙන පරිසරය තුල සුළඟත් ජලයත් මහ පොළවත් පිරිසිදුව තබා ගන්නට කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා tie බලන්න. අපි ඒවා ගැන සලකන්නේ නැහැ. පාරවල් අපිරිසිදු කරනවා. ගංගාවල් අපිරිසිදු කරනවා. වැව් පොකුණු ගැන සැලකිල්ලක් නැහැ. අද බලන්න මේට අවුරුදු 60කට 70කට එහා පැත්තේ පැවති ගංගා ඇලදොලවල් අද මොනතරම් පරිසර දූෂණය නිසා මත්ස්‍යයෙකුටවත් ජීවත් වෙන්න බැරි තරමටම අපිරිසිදු වෙලා තියෙනවා. ඉතින් ලෙඩ රෝග වැඩි කියනවා. ඩෙන්ගු රෝග ආදී බහුල වෙලා. ඒ කාලේ උණ කිව්වොත් හෙම්බිරිස්ස වුණ මැලේරියා වුණ දෙක විතරයි. කහ වුණ කියලා එකක් තිබුණා. අද වුණ කිව්වොත් කීතරම් නම් තියෙනවද? මේ උණයි කියනවා කුරුළු උණයි කියනවා කුකුල් උණයි කියනවා ඌරු උණයි කියන සූකර උණ කියන විවිධාකාර උණ වර්ග ගන්න පරිසරයේ දූෂණය වෙලා මේ ඉන්න අවුරුදු 60 70 වයස් අයට ඒක තේරෙනවා ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ නිතරම පරිසරය පිරිසිදුව තබා ගත යුතුයි කියන බව මේ භික්ෂූන් වහන්සේලා වන අපට විනය නීති වශයෙන් පනවලා තිබෙනවා ජලයක් අපිරිසුදු කරන්න එපයි කියලා. ගඟකටවත් කෙල ගහන්න එපයි කියලා තහනම්. ඇලකට, දොලකට, පොකුණකට, ගඟකට ඉඳක් ගැන කතා කරන්න දෙයක් නැහැ එහෙමවත් එපා. මල මුත්‍ර පහ කරන්නවත් කෙල ගහන්නවත්. ඒ තරමට බුදුහාමුදුරු චුල්ල වග්ගපාලි බලන්න කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒක අපට අවශ්‍යයි. නැත්නම් ජීවත් වෙන්න බෑ. නිතර පින් සිද්ධ වෙන ක්‍රියාවල් වශයෙන් ඒව තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ. යේ ජනා හේතුකාරක. ගඟකින් ඇලකින් දොලකින් එගොඩ වෙන්න පාලමක් ඒ දණ්ඩක් ඒ විදිය සකස් කරනවා නම් ඒව මහත්ඵල මහානිසංස කුසල් වශයෙන් දක්වලා තියෙනවා. පපංච උදපානංච බොන වතුර ටික, නාන වතුර ටික, වැවේ ගඟේ පුකුණේ ඇලේ දොලේ වතුර. ඒ වගේම ළිඳේ වතුර අපි පානය කරමු. වික්ෂූන් වහන්සේලා වන අපට විනය නීතියක් තිබෙනවා හැම විටකදීම ළඟ පෙරහංකඩයක් තියෙන්න ඕන. මේ හාමුදුරුවෝ දන්නවා. පෙරහන් කඩයක්. මොකද වතුර ටිකක් ලැබුණාම පෙරලා බොන්න ඕනේ. ඒ තරමට සෞඛ්‍ය පිළිබඳව බුදුහාමුදුරුවෝ කරුණු දේශනා කළා. බලන්න. අන්න ඒ අනුව අපට පේනවා අපේ ශාස්ත්‍රූන් වහන්සේ <clears throat> හැමතිස්සෙම ජීවත් වීම අගේ කොට සැලකුවා. ජීවත් වෙන්න හරියට බැරි වුණොත් මොකක්වත් කරන්න බෑ. ඒ නිසායි විනී ශික්ෂාපද පනවනකොට උනත් විලානසනාපත්ති. ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවට වෛද්‍ය උපදෙස් අනුව යම් යම් ශික්ෂාපද වෙනස් කරගත යුතුය ගත හැකිය කියන බව බුදුහාමුදුරෝ දේශනා කළා. විලාන සමයෝ අද්ධාන මග්ග පටිපන්න සමයෝ තව එකක්. අද්ධාන මග්ග පටිපන්න සමයෝ කියන්නේ අද වගේ මේ දුර බැහැර යනකොට පයින් එදා යන්නේ. මේ වගේ වාහන තිබුණේ නැහැ. දින ගණන් මාස ගණන්. ඒ පා ගමන් වලින් කරත්ත පස්සේ කරත්ත වලින් ඔය වගේ යනකොට කෑම දීම පිළිබඳව වතුර ටික පිළිබඳව නිදා ගැනීම පිළිබඳව විවිධ ප්‍රශ්න මතුවෙනවා. දැන් ওই දඹදිව වන්දනාවේ ගියාම මේ පින්වතුන්ට එහෙම කරන්න වෙනවා. මේ රටේ අපි ජීවත් වෙන විදිහට බෑ ඒ ගමන යනකොට. අන්න ඒ වගේ අද්ධාන මග්ග පටිපන්න සමයෝ දෙවෙනි කාරණය. මොකද හේතුව ජීවිතය අවශ්‍යයි. මගදී මැරෙන්න පුළුවන්. දැන් සමහරු මැරෙනවනේ. ඒ නිසා ඒක වගකීම බුදුහාරෝ දේශනා කළා. දිග ගමන් යනකොට සති ගණන් මාස ගණන් යම් යම් ශික්ෂාපද වෙනස් කර ගන්නයි කියලා කිව්වා. බරපතල ඒවා නෙමේ සාමාන්‍ය ශික්ෂාපද. ඒ ගමනේදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වළක්වා ගන්න. ඊළඟට නාවාභි රෝහණ සමය. තව එකක්. නාවාභි රෝහණ සමයෝ කියන්නේ නැව් නැගපු වෙලාව. රුවල් නැව් ඒ කාලේ තිබුණේ රුවල් නැවකින් ඔරුවකින් පාරුවකින් සුළුප්පුවකින් ওই දුර ගමන් යනවා මුහුදේ ගංගාවල දැනුත් ওই ආශ්‍යාත්‍රාවල යනකොට එහෙම සමහර විට සමහර සිකපද වෙනස් කරන්න වෙනවා නාවාභි රෝහණ සමයෝපු එකයි එතකොට ගුවන් නැව් අහස් නැව් දෙකම ගන්න මේ ගඟේ ඇලේ දොලේ විශේෂයෙන් මුහුද යන නැව්. ඒ වායින් යනකොට සෞඛ්‍යයට බාධාවක් නම් ලෙඩ දුකක් හැදීමට හේතුවක් වෙන බව පෙනේ නම් වෙනස් කරගන්න පුළුවන්. ඔය කාරණා තුන බුදුහාරු ඉඩ දීලා තියෙනවා. බලන්න එයින් පේනවා අපි හැම දෙයක්ම කරන්න. පළමුවෙන්ම අපේ ජීවත් වීම හරියට සකස් කරගන්න ඕන. හැමදාම ලෙඩෙක් නම් රෝගියෙක් නම් කවදාක්වත් බෑ අපට අපේ අදහස් පරිදි දියුණුවකටපත් වෙන්න බෑ. රටට සමාජයට ලෝකයට වැඩක් කරන්න බෑ. ඒ නිසා ගිලාන සමයෝ අද්ධාන මග්ග පටිපන්න සමයෝ නාවාභේ රෝහණ සමයෝ ඔය විනය පොතෙන් දුන්නු අනුමතිය ඊළඟට පින්වත්නි ජේජනා සේතුකාරකා පපංච උදපානංච ජලය පිළිබඳව බුදුහාමුදුරෝ ජලය පිළිබඳව වතුර උණු කරලා පෙරලා පානය කිරීමට තමයි එදත් අනුබල දුන්නේ ඉගෙන. ඇයි මෙහෙම බුදුහාමුදුරෝ දේශනා කළේ? සත්‍යයාගේ, මිනිස්යාගේ ජීවිතය රැකෙන්නේ ඔයින් පින්වත්නි. එහෙම නිසා ඒ අයට පින් සිද්ධ වෙනවා. ඔය කාරණේ සලකාගෙන තමයි අපේ රජවරු එක රජ කෙනෙක් වැව් දෙකක් තුනක් හැදුවොත් ඊළඟ රජුරෝ හතරක් පහක්වත් හදනවා. ගංගාවන් සකස් කරනවා. ජල මාර්ග හදනවා. වැව් අමුණු පිළියෙල කරනවා. ලෙන් ආදී පාණයට යෝග්‍යවරින් සකස් කරනවා. ජලය අපිරිසිදු කිරීම පාපයක්. ජලය නාස්ති කිරීමත් පාපයක්. ඒ තරමට උන් වහන්සේ ඇයි කරුණ දේශනා කළේ දෙවියා දිව්‍ය පුත්‍රයාට ඔන්න ඔය කාරණා ටික ඉටු කරනවා නම් යමේ තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවද්දති ඒ පුද්ගලයාට දිවා රාත්‍රි දෙකේම පින් සිද්ධ වෙනවායි. ඒ උදාර කුසලය අදක් මේ කරන්නේ. බණ අහනවය බණ අනුව පිළිපදිනවයි කියන්නේ ඕකයි. මේ ධර්මයේ අහලා ඒ අනුව අපි යහපත් ගති පැවතුම් ඇතුව සදාචාරාත්මකව ලෝකයට වැඩක් වන අයුරින් කටයුතු කරතොත් පින්වත්නි ඒකම තමයි අපිට යහපත පිණිස හේතුවක්. ජලය පිළිබඳව මොනතරම් සැලකිල්ලක් අපේ රටේ තිබුණද කියන බව අපේ අට කතාවල් වල එන නිදසුන් කතාවන්ගෙන් පේනවා. සංයුක්ත නිකා අටුවාවේ කතාවක් තිබෙනවා. හැබැයි ඒ කතාව ලියලා තියෙන්නේ අටුවාචාරීන් වහන්සේ. රහතන් වහන්සේගෙනුත් නොදැනුවත්ව වැරදි කෙරෙනවයි කියන බව කියන්නයි. අටුවාචාරීන් වහන්සේට උවමනා කළේ ඒක කියන්නයි. නමුත් ඒ කාරණය පැහැදිලි කිරීම නිසා අපේ ඉතිහාසයේ කොච්චර වර්ණවත් වෙනවද කියන බව බොහෝම පැහැදිලිව පේනවා. වයස්ගත රහතන් වහන්සේ නමක් සාමණේර ගෝල බාලයන් හතර පහ නමක් එක්ක තිසා වැව් බණ්ඩිය දිගේ දානෙකට යනව දවල්. තිසා වැවේ බණ්ඩිය දිගේ බැම්ම දිගේ වඩිනව දානෙකට. තිසා වැවේ ජලය පාලනය කරන සොරවුවක් තිබුණා. ඒකෙන් එහාට යන්න ඕනේ. ඒකට පාලමක් පොඩියට දාලා තිබිලා තියෙනවා. එතන තියෙනවා යන්ත්‍රයක් සවි කරන. ඒ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනකොට මැටි කට්ටයක් තිබිලා තියෙනවා. මැටි පිඟානක් බොහොම හොඳට ඔය අපේ පිඟන් වගේ හදපු. ඒක උඩ රෝදයක් කරකිනවා. චක්‍රයක්. ඒ වතුර නගින ක්‍රමය අනුව තමයි මේ කටුව කැරකෙන්නේ. අසවල් ඉලක්කම දක්වා ඒ කටුව නැග්ගොත් අන්න අසවල් පැත්තේ ජලය වැඩි. එතකොට මේ පාලකයා දන්නවා ඒ පැත්තට කොහොම හරි දුරකථන ක්‍රමයක් තිබිලා තියෙනවා මේ සොරවුව දැන් අරින්නේ අසවල් සොරවුව. එහෙම අරින්නේ නැත්නම් එතකොට මෙතන වතුර වැඩි ඒ සොරවු දෙක තුනක් වැවක තියෙනවා. බලන්න ඒ තැන්වල ඒ තරම් යන්ත්‍රානුසාරව හදපු චක්‍ර තිබිලා කියලා. ඒ කටුව දිහා තමයි බලාගෙන ඉන්නේ. එතන ක්‍රියාත්මක නිරධාරිය. අර හාමුදුරුවෝ යන ගමන් මේ මොකද්ද කියලා මේ රහතන් වහන්සේ නම. අර හැරමිටියෙන් අතෙන්ට දික් කළා පෙන්නුවා. ඔඩි නමලට. හැරමිටිය වැදුන අර කට්ටේ කරකැවීම නැවතුණා. උන්වහන්සේ වැඩියා. ඊට පස්සේ ඊතන ආරක්ෂකයා ඊළඟට ආව දෙවෙනි වර වැඩ බාර ගන්න එක්කෙනා. ඔහු ඉතින් මේ කටුව දිහා බලාගෙන ඉන්නවා. අනේ දන්නේම නෑ තව පැත්තකින් වැව් කණ්ඩිය කඩාගෙන විනාශ වෙලා ගින් තියෙනවා. රජතුමාත් කුපිත බවට පත් වුණා විශාල ගම් යට වෙලා ගියා. අර මොකද අර චක්‍රයට වෙච්ච හානිය. ඒකෙන් තමයි නැතුව රබදිහා බලාගෙන නෙමෙයි කියන්නේ. අර චක්‍රයෙන් පෙන්눔 කරනවා. දැන් බලන්න ඔය කාරණේ මා මෙතෙන්දි මතක් කළේ ජලය උපදව ගන්නත් ලබාගත් ජලය රැක ගන්නත් ජලය පාලනය කරන්නත් මොනතරම් ක්‍රම උපක්‍රම අපේ ජනතාව එදා දැන කියාගෙන තිබුණිද කියන බවයි ඔය කතා ප්‍රවෘත්තියෙන් පේන්නේ. නමුත් අටුවාචාරීන් වහන්සේට උවමනා කළේ ධර්ම කරුණක් පැහැදිලි කිරීමට රහතන් වහන්සේගෙනුත් යම් යම් නොදැනුවත්ව වැරදි කරනවායි කියන බව. පැහැදිලි කරන්න මේකයි උපමාවට ගත් බලන්න. ඒකයි ඔය අට කතාවල ඔච්චර වටිනකම වැඩි වෙලා තියෙන්නේ. අන්න දැන් රහතන් වහන්සේ අනේ හිතලා කළා නෙමෙයි උන්වහන්සේ දන්නේ මේ මොකද්ද කියලා හැරමිටිය එතන දික් කළා. යන්තම් වැදුනා. අර සියුම් කටුව කැඩුනා, අක්‍රිය වුණා. අර ජලයේ අනිත් පැත්තේ හොඳටම උතුරලා යනකම් දන්නේ නැහැ. ඇයි මේ චක්‍රයේ දිහා බලාගෙනයි වතුර පාලනය කරන්නේ. ඔය තරමට ජලය රැක ගැනීමට පිළියෙල කිරීමට ඔය බුදුහාඳුරෝ ආරාම රෝපා වන රෝපා යේ ජනාසේතු කාරකං පපංච උදපානංච යේ දදන්ති උපස්සයං තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවද්ධති සංයුත්ත නිකායෙහි වන රූප සූත්‍රය ඔය සඳහන් කරලා තියෙන පිළිවෙල අන්න ඒ නිසා පින කියන එක බොහොම සිව් දෙයක් ඒ ඒ අවස්ථාවට කල යුතු දේවල්. ඒකයි බුදුහාඳුරෝ දෙනා කලේ ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් දෙවියෙක් දෙවඟනක් වුණත් පින තියෙන්න ඕන ස්වභාව ජීවත් වීමේ කාලය වැඩි වෙන එතකොටයි. ඔය පින්වතුන් හිතන්නට එපා දිව්‍ය ලෝකේ උපන්නාම ඒ දිව්‍ය ලෝකේ තියෙන තරම් ආයුෂ් ප්‍රමාණය ඉන්නවයි කියලා ඉන්න බෑ. තමන්ගේ පින තිබෙන තාක්කල් ඉඳලා එතනින් එහාට චුත වෙනවා. ආයහනම් දිව්‍ය ලෝකේ තව තියෙනවා. දැන් අපට අවුරුදු 120ක් කිව්වට අපි 120ක් ඉන්නේ නෑනේ. බොහෝ දෙනා අවුරුදු 80 90 වෙනකොට පරලෝ යනවා. අන්න ඒ වගේ තමයි දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවලත් එහෙමයි. Tamange පින තියෙන්න ඕන. පින නැත්නම් මොකවත්ම කරගන්න බෑ. සමහර කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ ඉක්මන් වෙලා එක් එක්කෙනාගේ බස් අහලා අපමණ වැරදි කරගන්නවා අපේ අවිද්‍යාව මෝඩකම නිසා. ඒ මායේ විපාක විඳින්න වෙන්නේ අපටමයි. අන්න ඒ නිසා පින්වත්නි කල්පනා කළ යුතු දෙයක් පින කියන දෙයට නම් එපා මග අරින්න. පින කියන දේ තමයි අපට පිහිටවන්නේ. කවුරු අපිව අතහැරලා ගියත් අපි කරගත්ත පිනේ විපාකය අපි ළඟම තිබෙනවා අපි පසුපස්සෙම එනවා. ඒක අතහැරලා යන්නේ මොනතරම් බාධකයක් ප්‍රශ්නයක් වුණත් පින්වත්නි අපි රැකෙන්නේ ඒකයි. අන්න ඒ නිසා කල්පනා කරන්න ඕනේ මේ පින අපි නැවත නැවත කරගත යුතු දෙයක්. අද මේ ධර්ම දේශනාවේ මාතෘකාවටපත් අපේ ශිරිකර හාමුදුරුවෝ වටිනා සේවාවක් කරන ධර්ම දේශකයන් වහන්සේ නම බොහෝම ප්‍රියශීලී අයුරින් ධර්ම දේශනා පවත්වන ලෝකයා යහමගට යොමු කරන බොහොම පුණ්‍ය ක්‍රියාවල් කරනවා ගල්කිස්ස දක්ෂිනාරාම විහාරස්ත නාලන්දා පිරිවෙනේ ප්‍රධානාචාරිතුමා වශයෙන් පරිවෙනාධිපතීන් වහන්සේ වශයෙන් ඒත් අගනා සේවාවක් ශබ්ද ශාස්ත්‍රීය බෙදා දීමයි ඒ කරන්නේ දැනුම ප්‍රඥා සම්පත්තිය. ඉතින් ඒවා අනුමත කරන නිසායි මේ පින් වතුන් උන්වහන්සේගේ ජන්මදිනය නම නියම කරගෙන අද මෙබඳු පින්කමක් සිද්ධ කරලා තියෙනවා. වටිනා බුද්ධ පූජාවක්, මල් පහන් පූජාවක්, අනතුරුව ධර්ම දේශනාමය පින්කම. ඒ නිසා තමයි අපේ දරණාගම කුසල ධම්ම ඉෂ්ටිවරයන් වහන්සේ ඇතුළු මේ භික්ෂුන් වහන්සේලා අපේ දක්ෂිනාරාම අධිපති ආනන්ද ශිවරයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වෙලා අද මෙබඳු වටිනා පින්කමක් කරලා තියෙන පින්කමක් අපට මෙලව පරලව යහපත පිණිස හේතු වන කුසල ක්‍රියාවක් ඒ නිසා බොහෝම සන්තෝෂයටපත් වෙමින් සිදු කරගත් මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් බුද්ධ පූජා, බෝධි පූජා මේ පින්කම් වල බලයත් හේතු කොටගෙන ශිරිකර ඉෂ්ටිවරයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් සහ දීර්ඝායු සම්පත් ලැබේවා. මේ පින්කමට සම්බන්ධ වුණු සෑම කෙනෙකුටම තම තමන් පතන අයුරින් ඈතර වන උතුම් වූ නිවන පිණිස මේ උදාර පුණ්‍ය ක්‍රියාව හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. ittavata camhi sambatam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya ittavata camhi sambatam punya sampadam sabbe bhuta anumodantu sabba sampatti siddhiya එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සම්ම සම්පatti සිද්ධියා දැන් ධර්මදේශකයන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අතිගරු සභාපතිත්වයේ වබවන අග්ගමහා පඬිත පූජ්‍යපාද කුටුකුඩ ධම්මාවාසා විදාන අනුනාහිමි පාණන් වහන්සේට පිළිකර පූජාවන් පවත්වන මොහොත සදැහැති පින්වතුන්ට අපි ආරාධනා කරනවා මේ අවස්ථාවේදී ඒ සඳහා සූදානම් වෙන්නට කියා. අපි ප්‍රදවසී තාමත්ම සුවිශේෂී ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට යෙදුණා. වික්ෂුන් වහන්සේ නමකගේ ಗುಣ කදම්බය, ಗುಣමහන් తත්වය කොයි ආකාරයෙන්ද තමගේ දායකකාරකාදීන් වෙත නිසි පරිදි කොයි ආකාරයෙන්ද මේ ධහම sannivedanaya කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව පුරවසර 22ක් තිස්සේ පිරිවෙන් අධ්‍යාපනය තමන්ගෙන් පසු පරපුරට සාමණේර භික්ෂුන් වහන්සේලාගේ ඉඳලා උපසපන් භික්ෂුන් වහන්සේලා බොහොමයකටත් ලබා දුන්නු අපේ පූජ්‍යපාද දුරන්දු සිරිකර නාහිමිපාණන් වහන්සේගේ ගුණ කදම්බය සිහිපත් කරමින් ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් අද දවසේ අගමහා පඬිත පූජ්‍යපාද කුටුකොඩ ධම්මාවාසා විදාන අනුනාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණා. දැන් මේ සියලු දෙනා සැදී පැහැදී සිටින්නේ අපේ අනුනාහිමිපාණන් වහන්සේට පිරිකර පූජාවන් පවත්වන්නට. අපි ඒ සඳහා දැන් අවස්ථාව උදා කර දෙනවා. ප්‍රථමයෙන්ම අද දවසේ Tamanගේ 55 වන ජන්මදිනය 44 වන පැවිදි දිවිය වගේම පුරා 22 වසරක පිරිවෙන් ගුරු සහ පරිවෙනාධිපති ධූරයේ ධර්මෙන් කටයුතු කරපු මේ කාල සීමාව සනටුවන් කරමින් සිහිපත් කරමින් පිරිකර පූජාවන් පවත්වන්නේ පූජ්‍යපාද ශාස්ත්‍රපති පණ්ඩිත අපේ දොඩඳුවේ සිරිකර නාහිම්පාණන් වහන්සේ අපි ආරාධනා කරනවා හැම දිනාටම කෝලිමේ දායක පිරිසට මම ශ්‍රීපත් කරන්න කැමති අද දවසේ දායක කාර්යකාරීන්ගේ නාම ලේඛනය මේ පිරිස විශේෂයෙන්ම රත්මලාන නිලුම්පුර අංක 36 ධර්ම නිවසේ පදිංචි ෂර්ලි මල්ලව මහතා සහ දුලිනි මල්ලව මහත්මිය රසික මල්ලව පුතා නිහාරා දුව සහ බානුජ සේනුජ යවන් මුටුඩෙන් තියන ශවන්ත මල්ලව පුතා යෝෂිනී දුව සහ මලින්ති තාෂිනියා බිනිබිරියන් ඒ වගේම ෂර්ලි මල්ලෝ මහතාගේ පරලෝකසපත් දෙමව්පියන් වහන්සේලා වන ජෝන් ඇල්බර්ට් මල්ලෝ මල්ලෝ මහත්මිය නන්දා වින්ෆ්‍රීඩි මල්ල සහෝදර හියු මල්ලව වගේම සහෝදරියන් වන ක්ලැරිස් රීනි සහ චිත්‍රා මල්ලව ඥාති සහෝදර ජිනදාස පතිරණ සහ රීතා මල්ලව දුලිනි මල්ලව මහත්මියගේ පරලෝකසපත් පියාණන් වහන්සේ වන චාලි සේනාරත්න මහතා කුඩා වයසේම පවුලෙන් වියෝ වූ මලිඳු ලුණුවිල පුතණුවන් එවැගේම බාප්පා එච්.යු. ඩේවිඩ් සිල්වා, ඥාති සොයුරු සෑම් සිංහ රාජ මහතා, ඥාති සොයුරි ලලනි යාපා මහත්මිය, එවැගේම මේ පිරිස, දායක පිරිසව යහමඟට යොමු කළ අපවත් වී වදාළ සියලුම භික්ෂු සංඝයා වහන්සේලා දෙපාර්ශවයේම වර්ග પરම්පරාවල පින් බලාපොරොත්තුෙන් පරලෝසපත් ඥාති දෙනා පදිංචි නෙළුම්පුර වාසය කරන පරලෝසපත් සියලු හිතමිතුරු මිතුරියන් මේ පැමිණ වගේම රූපවාහිනියෙන් බෞද්ධ රූපවාහිනියෙන් මේ නරඹන බෞද්ධ ගුවන්විදුලියෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන සෑම සියලු දෙනා ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනා සුජීවත්ව සිටින 96 වියේ නිරෝගීව පසුවන මෑණියන් වහන්සේ කරුණාවතී සේනරත්න මහත්මියට ධර්ම අවබෝධයේ පිණිස එවැගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත අපේ සම්බෝධි විහාරාධීශවර දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේට අද දවසේ ධර්මදේශකයන්න් වහන්සේ ලෙස මේ ධර්මදේශනාව ඉදිරිපත් කළ අග්ගමහා පඬිත අපේ කොටුකොඩ ධම්මාවාස අනුනායක මහින්පන් වහන්සේට ඒ වගේම මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන විශේෂයෙන්ම අපේ මේ බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට පින්පෙත් පුදන්නට බුද්ධ ශාසනයේදීම ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණයේ ස්වර්ණද්වාරයේ විවර කරගන්නට හැකියාව ලැබෙන්න කියලයි මේ අද දවසේ බැතිබර දායකත්වයේ සපයන රත්මලාන නෙළුම්පුර අංක 36 නිවසේ පදිංචි ෂර්ලි මල්ලෝ මහතා සහ දුලිනි මල්ලෝ මහත්මිය ඇතුළු ඥාතිත මිත්‍රාදීන් ප්‍රාර්ථනා කරා. සුපින්වත්නි හැම දවසකම හැම පුරපසලසුක පොහොය දවසකම සවස දෙකේ ඉඳලා තුන වෙනකන් භක්තාව පිළිබඳව විශේෂ ධර්ම දේශනාව රූපරාමු ආදියත් ආශ්‍රය පවත්වන්නේ අනුදුර චිත්ත භාවනා මධ්‍ය අධිපති අපේ ගල්කිස්ස දක්ෂිනාරාම විහාරස්ත නාලන්දා වික්ෂු විද්‍යාලයේ අධිපති අපේ ගරු කටයුතු අතුරුලි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී වැඩ හිටිනවා. ඉතින් මේ හැම ස්වාමින් වහන්සේලාත්මක්ම අපි සිහිපත් කරගෙන විශේෂයෙන්ම ශාස්ත්‍රපති පඬිත් අපේ දුරන්දුවේ සිරිකර නායක ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අපි හැමදෙනාම රැස් කරගත්තා වූ පින් එකතු පහදු වෙලා තවදුරටත් පිරිවෙන් ගුරු ජීවිතයෙන් සමුගත්තත් තව තවත් අපේ ධර්ම පිපාසයේ සංසිඳවන්නට අමාදම් දෝතක් දිය දෝතක් තිලින කරන්ට උන්වහන්සේට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුන් පෝදා හැමදාමත් වගේ භාවනාව පිළිබඳව ධර්මදේශකයන්න් වහන්සේලාද බොහෝම අල්පයයි අපට සිටින්නේ. ඉතින් උන්වහන්සේලා අතර පෙරමුණගෙන කටයුතු කරන ඉතාමත් මේ ඉදිරියෙන් වැජඹෙන අපේ පූජ්‍යපාද දුරන්දුවේ සිරිකර නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නියේ චිර ජීවනයේ උදා වේවා. උන්වහන්සේට ධර්මඥානය තව තවත් වර්ධනය වෙලා දායක කාර්කාදීන්ට ලක්වාසී ලෝවාසී හැමදෙනාටම මේ ධහම ප්‍රචාරය කරන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පසුගිය පෙබරවාරි මාසයේ 6 13 දින පුරාවට දඹදිව වන්දනා චාරිකාවක නියුක්ත වෙලා 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් අප සිදු කළා වූ වන්දනා ගමනටත් අපේ මේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේත් පූජ්‍යපාද දරන්දුවේ සිරිකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේත් දෙනම වහන්සේලාම සහ සම්බන්ධ වුණා සහභාගී වුණා. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ මේ වැඩසටහන સમાප්තිය සටහන් කරන්නට සුබින්වතුනි අද දවසේ ධර්මදේශකයන්න් වහන්සේ වෙන අපේ ගරු කටයුතු අග්ග මහා පඬිත ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අතිගරු සභාපතිත්වයේ හොබවන පූජ්‍යපාද අපේ කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි පානන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත් චිර ජීවනයේ උදා වේවා කියලා හැමදෙනාම සාදුකාරයක් පවත්වමු අපි එසේනම් ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙනවා ඉදිරි වැඩ කටයුතු හා සමග සම්බන්ධ වීමට ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන කාලයයි